ළමා පරපුර වෙනුවෙන් ඔවුන් අරමුණු කරගෙන දේශනා මාලාවක් සිද්ධ කරන්නට මේ සතිය පුරාවටම. ඉතින් අද ඒ දේශනා මාලාවේ ආරම්භය මේ සතිය පුරාවටම ගෞරවනීය ස්වාමීන් වහන්සේ ළමා පරපුර අරමුණු කරගෙනයි මේ දේශනාවන් සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා වෙන්න අපි දැන් බොහොමත්ම ගෞරවයෙන් අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට අරයුම් කරමු নমස්කාර පූරකව මෙතෙන් පටන් අදර නියමිත දේශනාව අප සැම කෙරෙමෙත් සිතින් පවත්වන හැටියට අවසරයි ස්වාමින්ද්‍රයන් වහන්ස සාදු සාදු සාදු නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා කායේන කම්මං කාතබ්බං පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා වාචාය කම්මං කාතබ්බං පච්ච වෙක්කිත්වා පච්ච වෙක්කිත්වා මනසාය කම්මං කාතබ්බාති සද්ධා බුද්ධ සම්පන්න ඊ타මත් ප්‍රිය ඊ타මත් වීරියෙන් කටයුතු කරන දයාබර දරුදැරියනේ අපේ තමන්ගේ ජීවිතය සකස් කරගන්න සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තුළ තියෙන කාරණා පිළිබඳව අපේ දැයේ දරුවන්ව දැනුවත් කිරීම සඳහා බෞද්ධ මාධ්‍ය ජාලය ඒ වගේම ඒ කාර්ය මණ්ඩලය වගේම අපි ඒක රාශි වෙලා ගන්න පුංචි උත්සාහයක් මේ. ඉතින් මේ වැඩසටහන දරුවන්ට වගේම දෙමාපියන්ටත් බොහොම වැදගත් වෙනවා. අපි කතා කරා දෙමාපියෝ මේක අහන්න ඕනේ. දෙමාපියන්ට තමයි දරුවන්ට අවශ්‍ය කරන පරිසරය සකස් කරලා දෙන්න පුළුවන්කම තියෙන්නේ. මේ වැඩිය ගොඩ නැගෙන්න. අපි පළවෙනියෙන්ම ආකල්පයක් ඇති කරගන්න ඕනේ. අපි පුංචි දරුවන්ගෙන් විමසනවා පාසලේදී අපි විද්‍යාව ඉගෙන ගන්නවා ගණිතය ඉගෙන ගන්නවා ඒ වගේම තවත් සිංහල වගේ විෂයන් ඉතිහාසය වගේ විෂයන් කරුණු තියෙන විෂයන් ඉගෙන ගන්නවා සහ මූලධර්ම ප්‍රමේයන් තියෙන විද්‍යාව ගණිතය වගේ මූලධර්ම ප්‍රමේයන් තියෙන විෂයන් ඉගෙන ගන්නවා සිංහල ඉතිහාසය වගේ කරුණු තියෙන විෂයන් ඉගෙන ගන්නවා කරුණු තියෙන විෂයන් ඉගෙන ගන්නකොට අපිට හුඟක් වෙලාවට පොත බැලුවත් ඒවා තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අනිත් දේවල් වල ප්‍රායෝගිකව ඒවා ජීවිතයට එකතු කරගන්න ඕන හුඟක් වෙලාවට පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමන අන්න එහෙම තමයි මේ අනිකුත් ඒ විද්‍යාවට සම්බන්ධ විෂයන්. විද්‍යාත්මක විෂයන් කියමුකෝ අපි ඒවට. අරවා කරුණ සහිත විෂයන් කියමුකෝ. ඒත් අපේ පුතාලාගෙන් මම අහන්නේ බුද්ධ ආගම කියන විෂය අපි ඉගෙන ගන්නකොට අපේ දරුවන්ගේ සංකල්පවල තියෙන්නේ අදහස මොකක්ද? කොයි ගොඩටද මේක වැටෙන්නේ? අර කරුණ තියෙන ගොඩටද නැත්නම් අර විද්‍යාත්මක ගොඩටද? එතකොට හුඟක් වෙලාවට කරුණ තියෙන ගොඩටයි වැටෙන්නේ කියලා තමයි අපේ දරුවන්ට හුඟක් වෙලාවට හිතෙන්නේ. ඒ එහෙම හිතෙන්නේ අපි ඉගෙන ගන්නේ කරුණ ටික විතරක් හින්දා. අපේ දුවේ පුතේ ඔය තියෙන කරුණු ඔක්කොම ටික අපේ හිතවල උපදින සිතුවිලි වලට අදාළ කරුණු. අපි විද්‍යාව ඉගෙනගෙන තාක්ෂණික විද්‍යාව කියන විෂය ඉගෙන ගන්නකොට ඒක තුල තියෙන යම් යම් කරුණු අපි ඉගෙන ගන්නවා. කරුණු ඉගෙනගෙන අපි විද්‍යාගාරයකට ගිහිල්ලා හෝ නැත්නම් වෙනත් ක්‍රමයකින් මේ කරුණු සාකච්ඡා කරලා ඒවා පරීක්ෂණ කරලා ඒ පරීක්ෂණය තුලින් නිරීක්ෂණ කරලා අපි නිගමනයකට එනවා. අන්න ඒ වගේම අපේ සිතේ උපදින සිතුවිලි පිළිබඳව පරීක්ෂණ කරන්න අවශ්‍ය කරන පරීක්ෂණ කරන්න අවශ්‍ය කරන දත්ත ටික තමයි නේද අපි දන්නවනේ පරීක්ෂණයේ ඉස්සෙල්ලාම අපි දත්ත ලියා ගන්න ඕනේ නේද? ඒතර අන්නේ දත්ත ටික තමයි ඔය අපිට හම්බෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක තමන්ගේ සිතත් එක්ක සසඳා බලන්න, නිරීක්ෂණය කරන්න. තමන්ගේ තුලින් නිරීක්ෂණය කරන්න කියලා. අන්නේම නිරීක්ෂණය කරපුවාම අපිට නිගමනයකට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දවසේ අපි සූදානම් වෙන්නේ අපේ දරුවන්ට යම් පරීක්ෂණයක් සිද්ධ කරන්නයි මේ ලෑස්ති වෙන්නේ කට්ටිය එකතු වෙලා මේ වෙලාවේ හැදෙන පොඩි පරීක්ෂණයක් කරන්න අපි. එතකොට නම් මම දත්ත ටික සපයනවා මේ වෙලාවේ. දත්ත ටික සපයනකොට අපේ දරුවෝ තමන්ගේ පැත්තෙන් ඒ පරීක්ෂණය කරලා ඒ පරීක්ෂණයට يعني ගවේෂණය කරලා නිරීක්ෂණය කරන්න ඇත්තද මම මේ කියන ඒවා කියලා. ඒතර අපිට නිගමනය කරන්න පුළුවන් මොකද්ද தත්ත්වය කියලා. මම පළවෙනියෙන්ම ඉස්සෙල්ලාම පුංචි ප්‍රශ්නයක් අහනවා තමන්ගේ පැත්තෙන්. අපි පොඩි සටහනක් තියාගත්තත් කමක් නැහැ. පුංචි කොල කෑල්ලා පොඩි පොතක් අරගෙන ලියාගත්තත් කමක් නැහැ. අවශ්‍ය කරන දේවල් පළවෙනි ගැටලුව තමයි හැම දරුවෙක්ම බලන්න තමන්ගෙන් අහලා මට ඉලක්කයක් තියනවාද කියලා ජීවිතේ. ජීවිතේට ඉලක්කයක් තියනවාද? පළවෙනි ප්‍රශ්නේ ඉලක්කයක් තියනවාද? අරමුණක් තියනවාද? ජීවිතයට අරමුණක් තියෙන්න ඕන අපිට. එහෙනම් අද දවසේ අපි පළවෙනිම කාරණාව තමයි අරමුණක් නැත්තම් හොඳට කල්පනා කරලා බලලා අද දවස ඇතුළත බොහෝ දේවල් හිතලා බලලා අරමුණක් ඇති කරගන්න ඕනේ හැම ළමයෙක්ම. තමන්ගේ ජීවිත අරමුණක් තියෙන්න ඕන. මොනවද මේ ජීවිතයට අරමුණක් කියන්නේ? එක්කමම ලොකු වෙනකොට වෛද්‍යවරයෙක් වෛද්‍යවරයෙක්ව වෛද්‍යවරියක් වෙනවා. එක්කෝ ඉංජිනේරු මහත්තයෙක් ඉංජිනේරු මහත්මියක් වෙනවා. නැත්නම් නීතිඥ මහත්මයෙක් මහත්මියක් වෙනවා. ගුරුවරියක් වෙනවා. කුමනෝ ආකාරයක තමයි මම මෙන්න මේ ඉලක්කයට යනවා කියන්න පුළුවන් විදිහට අරමුණක් ඇති කර ගැනීම පළවෙනි කාරණාව. ඉලක්කයක් ඇති කරගන්න ඕනේ. ඉලක්කයක් නැතුව යන කෙනා අයාලේ යන සතෙක් වගේ. අයාලේ යන සතෙක් වගේ. අයාලේ යන සතා කොහෙද යන්නේ? ඔළුව හැරිච්චත් යනවා. ඉලක්කයක් නැති ළමයි කවදාකවත් අරමුණකට එක තැනකට යන්නේ නැහැ. ඒකද හැම දරුවෙකුටම ඉලක්කයක් තියෙන්න ඕනේ. හරිද? අද දවසේ අපි කතා කරන්න යන්නේ දැන් මම ඉස්සෙල්ලා පරීක්ෂණය තේරුම් කරලා ඉන්නම්කෝ මේ නේද පරීක්ෂණය කරන විදිහ ආරම්භ කරන්න ඉස්සෙල්ලා මොකක්ද කියලා. අපි මේ කතා කරන්නේ මෙන්න මෙහෙම කෙනෙක් ගැන. සමහර අයට තියෙන ප්‍රතිඵලයක් තියෙනවා නිගමනයකට එන්න පුළුවන් මොකද්ද හේතුව කියලා. සමහර ළමයි මැටි ගුඩි වගේ හරි. සමහර ළමයි මැටිගුලි වගේ මොකද මේ මැටිගුලි වගේ කියන්නේ හරි කම්මැලි. හරිද? කම්මැලි විතරක් නෙවෙයි එයාලට එයාලගේ චුට්ටක් බලන්න මම මේ කියන්නේ මම මේවට බෙහෙතක් කියන්න යන්නේ. ඒ කියන්නේ මේක නැති කරගන්න ක්‍රමේ සාකච්ඡා කරන්න යන්නේ. මේ කම්මැලිකම කියලා කියන්නේ විශේෂයෙන් අපේ ජීවිතය සාර්ථක කරගන්න වැඩ පිළිවෙල අද කාලේ හැටියට අපේ ජීවිතය සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම ඉගෙන ගන්න ඕනේ. ඉගෙන ගත්තොත් තමන්ගේ ජීවිතය සාර්ථක වෙන පසුබිමක් අනිවාර්යයෙන්ම තියෙනවා. අනිත් වටිනාකමක් තියෙන්නේ. අඳින්න පුළුවන් නේද? හොඳට ලස්සනට අපේ දුවලට ඕන ලස්සනට අඳින්න පුළුවන්. හ්ම් ලස්සනට අදලා කොච්චර පාර ගියත් කවුරු කියන කොච්චර ලස්සන ඇඳද මහා මෝඩයි. නේද? හ්ම් එහෙමනම් වැඩක් නැහැ. ඊළඟ පුතේකටත් ඕනනම් පුළුවන් හොඳට අර තද ටී-ෂර්ට් එකක් ඇඳලා නේද මේ මස්ක් ඔක්කොම ලොකු කරගෙන එක්සර්සයිස් කරලා හදලා එහෙම කරලා නේද අර කියන්නේ විහිළුවට කියන්නේ බයිසිකල් හැන්ඩල් එකක් ගිලලා යනවා වගේ ඇවිදලා යනවා වගේ කියලා එහෙම ඇවිදගෙන යන්න පුළුවන්. හැබැයි එහෙම කරාට නුවණ නැත්තම් වැඩක් නැහැ. වැඩි වටිනාකම තියෙන්නේ අධ්‍යාපනයේ තමන්ගේ බුද්ධියට. එහෙනම් මේ වැඩි දෙනෙකුට කරන්න බැරි දෙයක් කරන එක්කෙනා තමයි ගොඩක් වටින පුද්ගලයෙක් බවට පත් වෙන්නේ. ඉතින් ඒකින්ද අපි දැන් උත්සාහ කරන්නේ මෙතෙන්ට යන්න මෙවැනි ඉලක්කයකට යන්න ගියාම අපි සමහර අය ඒ ඉලක්කයට යන්නේ මැටි ගුලියක් වගේ. ඒක ඉඳගත්තුත් ඉඳගත්තා එතන නැගිටින්න අමාරුයි පාඩම් කරන්න ගියාම මේ මෙතනින් උඩ සමහර අය හරි බරයි හරිද අද අපේ පුතාලා ඔන්න මාතක තරහ වෙනවා එහෙම නෙවෙයි මේ ඇත්ත අපි කතා කරන්නේ මේ මේව කතා කරන්නේ ඇයි අපේ දරුවන්ට තේරෙන්න ඕනේ අනිවාර්යයෙන්ම මේක විද්‍යාත්මකයි කියලා මම මේ කතා කරන්නේ විහිළුවක් නෙවෙයි මේක සිද්ධ වෙන්නේ හේතුවක් ඇතුව ඒ ඒ පරීක්ෂණය තමයි කරන්න හදන්නේ අද දවසේ අපි හරිද අපි ඉස්සෙල්ලාම කරන්න ඕන අපි පිළිබඳ පරීක්ෂණය කරන්නයි යන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන් පිළිබඳ පරීක්ෂා කරන්න. එතකොට අපිට ඇත්තට සාමාන්‍යයෙන් ඉඳ ගන්නකොට මේ බලන්න සමහර අය මම මැටිගුලිය වගේ කෙනෙක් හොඳට මතක තියාගමු. අද අපි ජීවිතයට එකතු කරගන්න එකයි. සමහර අය පාඩම් කරන්න ඉඳගත්තත් ඉඳගන්නේ කෙලින් ඉරියව්වක නෙවෙයි. දැන් මේ මම මේ ඉඳන් ඉන්නේ කෙලින් ඉරියව්වක. සමහර අය ඉඳගන්නේ හාන්සි පුටුවේ ඉඳ ගන්නවා. දැන් ගිහිල්ලා තමන්ගේ කාමරේ පුටුවේ ඉඳගත්තාම එයාලා නිකන් හැම වෙලේම මේ ශරීරය මෙහෙම කෙලින් තියෙන්න ඕන දරුවෙක්ගේ. කාර්යක්ෂම පුද්ගලයෙක්ගේ. හරිද? සමහර අය හැම වෙලේම බලන්නේ මේක පොළොවට සමාන්තර කරගන්න. හරි? මේ ශරීරය පොළොවට සමාන්තර කරගත්තාම සැප ගතිය දැනෙන්නේ මේ කම්මැලි අයට. හරිද? බලන්න ඉඳ ගන්නකොට අර නේද සමහර අය මෙහෙම පුටුවේ මෙහෙම බූරු වැඳේ වගේ ඉඳගත්තොත් කොහොමද පාඩම් පුටුවේ ඉඳ ගන්නකොටත් එහෙමයි නේද එතකොට එහෙම නැතු කෙලින් ඉඳ ගන්නයි ඉන්න ඕන තැනක එතකොට ඒ කෙලින් ඉඳගත්තත් සමහර අයට මම එකක් කියන්නේ මෙතනින් උඩ හරි බරයි. ඔය හරහා දාන්න හදන මේ බරගතිය දැනෙන හින්දා. හරි. ඇයි ඒ බරගතිය දැනෙන්නේ කියලා බලමු. හරි ඒ බර කට්ටිය මොකද කරන්නේ? පාඩම් මේසේ පාඩම් කරන්න ගියාම අර මුක්කුවක් තියෙනවා දෙපැත්තට මුක්කුවක් තියෙනවා. නේද? මේකට හැම වෙලේම අර කෙහෙල් ගහට අර කන බර වෙනකොට මුක්කුවක් තියෙනවා වගේ තියන්න වෙනවා. ඒතකොට එහෙම කරපු ගමන් ටිකක් වෙලා යද්දි මොකද වෙන්නේ? නිදිමතෙන් පීඩාවටපත් වෙලා වැඩේ කෙරෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම දරුවෙක් අපේ දරුවෙක් මලක් වගේ වෙන්න ඕනේ. මම කියන්නේ එක්කෝ මැටි ගුලියක් වගේ සමහර අය සමහර ළමයි ඉන්න රබර් බෝලයක් වගේ. ඒ කියන්නේ මැටි ගුලිය බිම ගැහුවොත් ටක් ගාලා එහෙමම හිටිනවා රබර් බෝලේ පොළාපයින්නවා. අනේ පොළාපයින්නවා වගේ තමයි ළමයින්ගේ චරිතය එහෙම වෙන්න පොළාපයින්නවා වගේ ඉන්නවා. ඒක තමයි ළමයා ළමයෙක් වෙන්නේ. හරි. ඒතර අපේ දරුවෝ අන්න එහෙම දැක්කහම කෙනෙකුට ආකර්ෂණයක් ඇති වෙන බොහොම කඩිතර වෙන්න ඕනේ. ඒතරේ කඩිතරකම නැති වෙන කාරණාවක් ගැන තමයි අපි මේ කතා කරන්නේ ඉන්නේ මේකට පරීක්ෂණයක් කරන්නයි මම මේ හදන්නේ ඒ පරීක්ෂණය කරන්ඩ මේකට මම අවස්ථාව දෙන්නම් හරියටම කියලා දෙන්නම් කරන හැටි හැබැයි ඊට කලින් අපිට තියෙන්න ඕන මම ඒ ගැන කතා කරනවා අරමුණක් තියනවාද කියලා බලන්න ඒ අරමුණක් නැති අය බොහෝ කල්පනා කරලා හොඳට කල්පනා කරලා මම මෙන්න මේ ඉලක්කයට කොහොම හරි යනවා කියලා ඉලක්කයක් හදාගන්න ඕනේ. හරි. ඒ ඉලක්කයක් හදාගෙන මොකද කරන්න ඕනේ? දැන් ඔය ඔහම කිව්වහම අපේ ගොඩක් දුවලා පුතාලා බොහොම ඥානවන්තයි. හුඟක් අය තමගේ අනාගතය ගැන කල්පනා කරලා තියෙනවා මේ වෙනකොට. දෙම විශේෂයෙන් දෙමාපියන්ගේ උදව් හින්දා දෙමාපිය හරියට ඒ පිළිබඳව කල්පනා කරනවා. අද කාලේ තියෙන අස්ථාවර ස්වභාවයන් හින්දා ධර්මයේ ස්ථාවර භාවයකට නම් ඉගෙන ගන්න ඕනේ කියලා ඒ කට්ටිය ගොඩක් දේවල් අපේ දරුවන්ට කියලා දීලා තියෙන හින්දා බොහෝ දෙනා Tamanට ඉලක්ක තියෙනවා. මම අහන්න යන්නේ ඊට වැඩි හාගේ චූටි තව ප්‍රශ්නයක් තියෙනවා දෙවෙනි එක පළවෙනි එක ඉලක්කයක් තියනවාද කියලායි දැන් මතක තියාගන්න ඕන පළවෙනි එක ඉලක්කයක් තියනවාද කියලා දෙවෙනි එක තමයි ඒ ඉලක්කයට යන්න මම කරන කැපකිරීම ඇද්ද පළවෙනි ප්‍රශ්නෙට ඔව් කියපු අය දෙවෙනි එකේදී සමහර විට නෙවෙයි වැඩිපුර වාරයක් කියන්න වෙන්නේ කැපකිරීම නම් ටිකක් නෙවෙයි ටිකක් වැඩිපුර මදි වගේ කියලායි. හරි. එතකොට දැන් ඉලක්කයක් නැති අයට ඉලක්කයක් හදාගන්න කිව්වා කැපකිරීම මදියයි මොකද කරන්නේ මම නිකන් කියනවා එහෙනම් ඒකට ඊට වැඩි කැප වෙන්න එහෙම කිව්වහම අපේ දරුවන්ට පුළුවන් හා කියන්න හා කියන්න පුළුවන් හරිද හා කියලාද ඔව් මම අනිවාර්යයෙන්ම මෙතනින් එහාට ඉලක්කය පිළිබඳ කැප වෙනවා කියලාද කියන්නේ නැත්තම් උත්සාහ කරන්නම් කියලාද කියන්නේ හුඟක් වෙලාට කියන්න වෙන්නේ මොකද්ද මම උත්සාහ කරලා බලන්නම් කියලා ඔය උත්සාහ කරලා බලන්නම් කියන එක ඒ වචනේ එන්නේ එතන ස්ථීර ස්වභාවයක් තියෙන හින්දාද නැති හින්දාද නැති හින්දායි උත්සාහ කරනවා කියන වචනේ ඒ තරම් හොඳ එකක් නෙවෙයි මම දැන් කියවනම් එහෙම මේ ධර්ම දේශනාවට අද මම නාලිකාවට කියනවා එන්න උත්සාහ කරන්න කියලා හරිද එහෙම කිව්වනම් ඒකෙන් ගම්ම වෙන්නේ එන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා අපේ මනස ළමා මනස විශේෂයෙන් උත්සාහ කරන්නම් කියන වචනය කපා හරින්න ඕනේ. නෑ මම කරන්නේ කියන තැනට වැටලා නෙවෙයි කපා හරින උත්සාහය කියන කපා හරින ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි අතහැරීම. ඒක කරන්නේ නෑ කියලා. අනිත් එක තමයි ස්ථීරව මම කරනවා. හ්ම්. ස්ථීරව මම මේ වැඩේ එහෙනම් අපි අරමුණ ගැන අපිට එන්න ඕන අදහසක් අරමුණ මතක් කරනකොටම ස්ථීරව මම මේක කරනවා ස්ථිරව මම මේක කරනවා කියන අදහසට එන්න පුළුවන් විදිහට අපේ මනස සකස් කරන්න ඕනේ දැනට කොහොමද දන්නේ අරමුණ ගැන තියෙන අදහස මම අරමුණට යන්නම තමයි උත්සාහ කරන්නේ අන්න තමන් ළඟ තියෙන අදහස විමසන්න අද මට පුළුවන් වෙයි මට පුළුවන් වෙයි එහෙමද හිතෙන්නේ ලොකු උත්සාහයක් ගන්න හිතාගෙන ඉන්නවා මම ඉතින් අපේ දරුවන්ගේ වැඩසටහන් වෙලාවකට තියෙන වෙලාවට විශේෂයෙන් අපේ අපි වාසය කරන මධ්‍යස්ථානයේ දරුවන්ගේ වැඩසටහනේ දරුවන්ගෙන් අහන තමන්ගේ අරමුණ ගැන තමන්ගේ අදහස කියන්න. ඉතින් ඒක හොයා ගන්න පුළුවන් දේහ ලක්ෂණ විද්‍යාවෙන්. දේහ ලක්ෂණය කියලා කියන්නේ එයාගේ ක්‍රියාකාරකම් වලින්. අපි දරුවෝ පිරිසක් ඉන්න තැන අහනවා කෝ බලන්න අරමුණක් තියන අය කියලා. අරමුණක් තියන අය අත උස්සන්න කියලා. සමහර අය අත උස්සන්නේ මෙහෙම තුට්ටයි. සමහර අය ඊට වැඩියෙන් උස්සනවා. සමහර උඩට උස්සනවා. හරි අන්න ඒ එතනින් අපිට ටිකක් දැනගන්න පුළුවන් මෙයා අරමුණ ගැන තද අදහසක් තද අදහසක් තියෙනවද නැද්ද කියලා දෙවෙනි එක තමයි අපි අහන ඊළඟ ප්‍රශ්නය අන්න දැන් දැන් දැන් අරමුණ පිළිබඳ දැනට තියෙන தත්ත්වය අපි මේ හොයන්නේ මම කියන්නේ පරීක්ෂණය කියලා අපි මොකක් ගැනද පරීක්ෂණ කරන්නේ තමන්ගේ සිත මම අරමුණට කැප වෙලා ඇද්ද කියන එක තමයි දැන් අපි මේ විශ්ලේෂණය කරමින් ඉන්නේ. පළවෙනි එක අරමුණක් නැති අරමුණක් ඇති කරගත්තා. දැන් අපි දෙවෙනි පියවරේදී යන්නේ අරමුණ අරමුණ පිළිබඳව මගේ කැපකිරීම ඇද්ද කියලා හොයන්න යන්නේ. හ්ම් එතකොට දැන් මේ පරීක්ෂණ තමයි කරන්නේ. මොකක් ගැනද පරීක්ෂණ කරන්නේ? අපේ සිත ගැන. දැන් එතකොට ඒ අරමුණට යන්න පුළුවන්ද කියලා අහපුවාම දෙන උත්තරේ අපේ හිතෙන් එන උත්තරේ. ඔව් මම අනිවාර්යෙන් අරමුණට යනවාමයි කියලාද උත්තරේ එන්නේ කියලා බලන්න. හැඟීමක්, චේතනාවක් එන්නේ. මම සෑහෙන උත්සාහයක් ගන්න ඉන්නේ. මම හිතන්නේ මට පුළුවන් වෙයි. බැරි වෙන එකක් නෑ. යන්නේ යටට තේරෙනවද දැක්කද? නේද පළවෙනි එක කෙනෙක් කියන්නේ නෑ මට පුළුවන් වෙයි. නේද පළවෙනි එක කෙනා කියන්නේ නෑ මම යනවාමයි. තව කෙනෙක් කියනවා මට බොහෝ විට පුළුවන් වෙන්න පුළුවන් වෙයි. ඊළඟ එකන මට පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. <laughs> එහෙනම් මම උපරිම උත්සාහයක් ගණ්ඩයි ඉන්නේ. නේද? ඔය ඔය කෑලි වල තියෙනවා පොඩ්ඩක්. නේද? යන්න බැරි වෙන්න තියෙන. බලමුකෝ නේද? බලමු. පුළුවන් වුණොත් කරනවා. කොහොම කොහොම යට අන්තිමට ඔය තියෙන අදහස සාමාන්‍ය පෙළ උසස් පෙළ යනකොට හුඟක් අයට දිය වෙලා යනවා. හ්ම් පොඩි කාලේ තියෙන අරමුණු හුඟක් වෙලාවට දිය වෙලා ගිහිල්ලා අපිට කොහොමද ඉතින් අර අර මුලින් ඉඳන්ම තියෙන අර පසුගාමි සිතුවිලි හින්දා තමයි අරමුණ දිය වෙලා යන්නේ. දැන් අපි අරමුණ කෙරෙහි තියෙන කැපකිරීම මදිද කියලා බලාගන්න තව පුංචි පරීක්ෂණයක් කරනවා මේ දැම්මම. හ්ම් අපි අහනවා අපේ දරුවන්ගෙන් දැන් මම උත්තරයක් ගන්න ඊළඟ ප්‍රශ්නේ කොහොමද දවසකට කී වතාවක් අරමුණ මතක් වෙනවද? ඕක තමයි හොඳම தත්ත්වය අරමුණ තුල මං කොච්චර පෝෂණය වෙලා තියෙනවද කියලා එයා අරමුණට යනවද කියලා බලාගන්න අපි මේ මේක මේ දරුවන්ට විතරක් නෙවෙයි අපේ වැඩිහිටියන්ටත් අරමුණු තියෙනවා ඒ අයටත් මේවා තමන්ගේ නිවන් දකින්නවා කියන අරමුණෙන් ඉන්න අයගෙන් අපි අහනවා දවසකට කීතරම් මම නිවන් දකින්න ඕනේ කියලා මතක් වෙනවද? දන්නේ ඒක අද දරුවන්ගේ දවසනේ. ওই පැත්තට යන්න ඕනේ නැහැ. <laughs> එහෙනම් කී වතාවක් විතර දල වශයෙන් අරමුණ මතක් වෙනවද කියලා අහපුවාම මට හම්බෙන උත්තර මම කියන්නම්. සමහර ළමයි කියන දවසකට එක වතාවක් විතර මට මතක් වෙනවා. මම අපි උදාහරණයක් ගමු දැන් දොස්තර මහත්තයෙක් වෙන්න ඉන්න කෙනෙක්. දවසකට එක වතාවක් විතර මට මතක් වෙනවා. අපෝ මට පැයකට විතර සැරයක් මතක් වෙනවා. සමහර අය කියනවා. සමහර අය කියනවා නෑ මට මේ හුඟක් වෙලාවට මතක් වෙනවා. හුඟක් වෙලාවට මතක් වෙනවා මම මේ අරමුණට යන්න ඕනේ කියලා. එතකොට සමහර අය කියනවා මට සතියකට සැරයක් විතර. සමහර අය කියනවා දොස්තර කෙනෙක් දැක්කහම තමයි මට මතක් වෙන්නේ. <laughs> ඕකෙන් අඩුව ගානේ හුඟක් වෙලාවට මට මතක් වෙනවා කියන අය නම් අරමුණට යනවාමයි. දවසට දේවතාවක් තුන් වතාවක් කියන අය යන්න තියෙන ඉඩකඩ ගොඩක් අඩුයි. සතියකට එක සැරයක් කියන අය නම් යන්නෙම නෑ මම දන්නවා හොඳටම. එන්නේ මතක් වෙන වාර ගාන අනුව තමයි. බලන්න අපි ජීවිතේ හසුරුවන්නේ අරමුණකට එන්න ඕනේ. අපි කොළඹ ඉඳන් නුවර යන්න යනවා කියන්නේ. ඒ නුවර යන ගමන් එයා වෙන වැඩ කරනවා. වෙන කතා කරනවා. සමහරවිට හෝටල් එක නවත්තලා කෑම කනවා. මේ ඔක්කොම කරන අතරේ එයා ආපහු හැරෙනවද කවදාකවත්? වෙන පාරවල් වල යනවද? නෑ. ඇයි? ඒ අනිත් ඒවා කරාට එයාගේ අරමුණ හැම වෙලේම තියෙනවා මම මේ පැත්තට යන්න ඕනේ කියලා. අරමුණ පිළිබඳව නිබඳව අපිට අදහසක් තියෙන්න ඕනේ. එතකොට නුවර කොළඹ නුවර කොළඹ ඉඳන් නුවර යන කෙනාට කොච්චර වාර ගාණක් මම මේ නුවර යන්නේ කියලා මතක් වෙනවද? බොහෝ වාර ගාණක් මතක් වෙනවා. හරි එයා තමයි නුවර යන්නේ හරි එතකොට ඒ කියන්නේ අරමුණට අන්න අපි එහෙනම් දැන් බලා ගන්න ඕනේ මට මතක් වෙන වාර ගන්න අඩුද වැඩිද කියලා අඩුයි නම් මොකද කරන්න ඕනේ ආ දැන් එහෙනම් ඔන්න දැන් දැන් අඩුයි නම් මට නිගමනයකට එන්න උනා නේද මම ආයතරයක් මගේ හිත පරීක්ෂා කරා බලපුවා මේකෙන් අරමුණ මතක් වෙන වාර ගන්න අඩුයි අඩු හින්දා මම දැන් මොකද කරන්නේ? මේකට යමක් කරන්න ඕනේ. මේකට යමක් කරන්න ඕනේ. මොකද්ද කරන්න ඕනේ? කියලා අපි බලනවා අපේ හිත දිහා ආයසරයක් හැරිලා. හරි මේ දරුවන්ට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. මේකට මම චර්යා අපි අද චර්යාත්මකව දෛනික චර්යාවට යමක් එකතු කරගන්න මේ හදන්නේ. මේ සතිය ඉවර වෙනකොට අපේ දරුවා අලුතෙන් එළඹෙන පාසලට යන ජනවාරි මාසේ ඉඳලා අලුත් චින්තනයකින් යන්න පුළුවන් වෙන විදිහට මේ සතිය අපි භාවිතා කරන්න ඕනේ. හරිද? අනිවාර්යයෙන්ම ගන්න ඕනේ. ඒකටයි අපි මේ සතිය පාවිච්චි කරන්නේ. හොඳයි දැන් අපි ප්‍රශ්නෙකට ආවා. අපේ හිතේ මගේ හිතේ අරමුණ මතක් වෙන වාර ගන්න අඩුයි. එහෙනම් කිසිම දෙයක් පිළිගන්න ලෑස්ති වෙන්න එපා අපේ දරුවෝ. මම මුලින්ම දෙන්නම්. ඔය දෙමව්පිය වුණත් කමන්නේ. මගේ දරුවන්ට මම කියන්නේ නැකත් බලලා දෙමව්පිය විභාගයට යන්න ක්ලාස් තියෙනවා නම් බෑ කියන්න. හරිද? විභාගෙට ඉස්සෙල්ලා දවසේ ඔක්කොම වැඩ තියෙද්දී ආගමික කටයුතු වලට එදා විතර නම් යන්න හදන්නේ. එදත් බෑ කියන්නේ. හන්ද ළමයි හිතුවක් කාර කරන්න හදන්නේ. හරිද? ඇයි මාව අන්තිම දවසේ අරන් යන්නේ? මට බුදුහාමුදුරන්ගේ ධර්මයේ තියෙන හරපද්ධතියෙන් යමක් එකතු කරන්නේ නැතුව අන්තිම දවසේ ගිහිල්ලා නිකන් මේ අර ඒ ළමයට ෂෝට් නෝට් ටික හරි බලා ගන්න තියෙන වෙලාවේ ඔය බෝධි පූජා ගානේ නේද ගිහිල්ලා බොරු කෝලම් කරන්න එපා. හරිද? එහෙම නෙවෙයි. එයා ධර්මයේ පිහිටෙවුවා නම් එයාව නිකන් බොරුවට මේ ඒ වෙලාව අරන් ගිහලා දෙවියන්ට ඒතනත් ගිහිල්ලා හරියට බුද්ධ පූජාවක් නෙවෙයි කරන්නේ හරියට බෝධි පූජාවකුත් නෙවෙයි කරන්නේ මොකද්ද යාඥාවක් කරනවා නේද මේක කරලා දෙන්න මේක කරලා දෙන්න කියලා විභාගාංක අරන් ගිහලා බෝධි වල එල්ලනවා හරිද ඒ වගේ විකාර වැඩ කරන්න දෙමව්පියන් අපි අපි දරුවෝ එකතු වෙලා දෙමව්පිය හදමු හරි ඇත්තට මේවට දරුවෝ විරුද්ධ වෙන්නේ මොකද මේකෙන් තමයි අපේ දරුවන්ට ඇත්තටම එපා වෙන්නේ ධර්මයක් එපා වෙනවා මේ ධර්මයේ තුල තියෙන හරපද්ධතිය අපි මේ බලන්න මේ සකස් වෙන මේ හිත සකස් කරන මම මේ කතා කරන සියලු දේ අපේ දරුවනේ මම මේ සියලු දේ කතා කරන බුදුහාමුදුරන්ගේ ධර්මයේ තුලින් ඒක රාශි කරගත්ත බුදුරජාණන් වහන්සේ අරමුණකට යන්න අපිට පැහැදිලි කරලා තියෙන දේවල්. මේ බලන්න මේක උත්තර වටින ධර්මයක්ද අපිට හම්බෙන්න යන්නේ කියලා. අපිට කාරණා දෙක තුනක් වටේ පිටේ තියෙද්දි උදාහරණයක් මම කියන්නකෝ පාසලේ සිද්ධ වෙන දෙයක්ම කියන්නම්කෝ අපේ ගුරුතුමිය මට කිව්වා ගණන් 10ක් හදාගෙන ඉන්න කියලා. හරිද? ඊළඟට බුද්ධ ආගම ගුරුතුමා කිව්වා ගාථා 10 පාඩම් කරගෙන ඉන්න කියලා. හරිද? ඊළඟට විදුහල්පතිතුමා කිව්වා තව දවස් 3කින් අධ්‍යාපන චාරිකාව යනවා කියලා. දැන් කාරණා තුනක්. හරිද? කාරණා තුනක් තමයි දැන් ගණන් 10ක් හදන්නත් තියෙනවා, ගාථා 10ක් පාඩම් කරන්නත් තියෙනවා, අධ්‍යාපන චාරිකාව යන්නත් මට වැඩිපුර මතක් වෙන්නේ කෝකද? ඔය තුනෙන් මට වැඩිපුර මතක් වෙන්නේ අධ්‍යාපන චාරිකාව. ඇයි ඒ? අන්න හේතුව ගන්න හැම දෙයකටම ඒකයි කියවේ ඒක විද්‍යාත්මකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන හැමදේම විද්‍යාත්මකව කියලා කියන්නේ හේතු ඇතුව මේ හේතුව හින්දා මේක වෙන්නේ කියලා අපේ මනස ඇයි අධ්‍යාපන චාරිකාව මතක් කරවන්නේ මට? මම නෙවෙයි කරන්නේ. මේක දරුවන්ට තේරුම් ගන්න පුළුවන්. මම නෙවෙයි ඒක කරේ. මේක වෙනවා. හැම වෙලේම මතක් වෙනවා. හැම වෙලේම මට මතක් වෙන්නේ වැඩි කැමැත්තක් තියෙන දේ. හරිද? එහෙනම් හැම වෙලේම මතක් වෙන්නේ වැඩි කැමැත්තක් තියෙන දේ. හැම තැනකම ওই ලක්ෂණය තියෙනවද බලන්න. නැද්ද බලන්න. මං ගෙදර ගියා. මගේ පාසලේ පන්තියේ ඉන්නවා ළමයි 40ක්. මට වැඩිපුර මතක් වෙන්නේ කවද? වැඩි කැමැත්තක් තියෙන යාළුවා. මම පාසලට ගියා. හරිද? මගේ ගෙදර ඉන්නවා 6 දෙනෙක්. මට වැඩිපුර මතක් වෙන්නේ වැඩි කැමැත්තක් තියෙන එක්ක අම්මා නම් තාත්තා නම් අයියා නම් අක්කා නම් නංගි නම් නේද වැඩි කැමැත්තක් තියෙන දේ. එතකොට මට දෙල්ලම් බඩු ගොඩක් තියෙනවා නැත්නම් මොන හරි උපකරණ ගොඩක් තියෙනවා. ඒයි මට වැඩිපුර මතක් වෙන්නේ මම වැඩිම කැමති දේ. එහෙනම් වැඩිපුර මතක් වෙන්නේ වැඩියෙන් කැමැත්ත තියෙන දේ. හරි. මගේ අරමුණ මට වැඩිය මතක් වෙන්නේ නැත්නම් එහෙනම් ආ දැන් ඉස්සලා කරපු පරීක්ෂණයත් එක්ක දැන් සම්බන්ධ කරගන්න යන්නේ. මගේ අරමුණ මට වැඩිය මතක් වෙන්නේ නැත්තම් නැත්තේ ඇයි? ඒ අරමුණ කෙරෙහි මට වැඩි කැමැත්තක් නැහැ. වැඩි කැමැත්තක් නැහැ. එහෙනම් මොකද කරන්න වෙන්නේ? කැමැත්ත ඇති කරගන්න වෙනවා. කැමැත්ත ඇති කරගන්නේ නැතුව කැමැත්ත ඇති වෙන්නේ නැහැ. එහෙනම් මේවා මූල ධර්ම ප්‍රමේයන් නේද? එතකොට හිතේ හිත පිළිබඳ මූලධර්ම තියරි. හිතේ තියරිස් ටික දන්නවනම් අපි අපිට පුළුවන් ඒක හදාගන්න. අපිට අවශ්‍ය විදිහට අපිට අවශ්‍ය විදිහට වැඩ කරන විදිහට හදාගන්න පුළුවන්. හරි ඊළඟට මම අහනවා වැඩියෙන් සන්තෝෂයෙන් යමක් කරන එකද ලේසි දුකෙන් යමක් කරන එකද ලේසි. ඔන්න එතකොට අපේ දරුවන්ගෙන් අපි අහලා බලමු මේක රහසක්. මේක දෙමාපියෝ දැනගන්න ඕනේ නැහැ. <laughs> මේ ඉගෙන ගන්න සන්තෝෂයෙන්ද කියලා. <laughs> ඉගෙන ගන්න සන්තෝෂයෙන්ද කියලා අහුවොත් වැඩි දෙනෙක් ඇත්තටම කියයි. අනේ මට කියන්න කෙනෙක් නැතුව හිටියේ. නේද? <laughs> කියන්න කෙනෙක් නැතුව හිටියේ මම ඉගෙන ගන්න නම් පුදුම අකමැත්තකින් වෙන කරන්න දෙයක් නැති හින්දා කියලා. අකමැත්තෙන් කරන එකද ලේසි යමක් කැමැත්තෙන් කරන ඒවාද ලේසි කැමැත්තෙන් කරන ඒවා බොහොම ලේසි එහෙනම් අපි අපේ ජීවිතයේ මම අහනවා දරුවන්ගෙන් ඔක්කොම පැත්තක තියලා අපි කැමති දේවල් ලෑස්ති කරන් කරමුද හ්ම් එතකොට කැමති දේවල් ලෑස්ති කරලා කරවුවොත් එහෙම එක බුදියන්න කැමතියි රස කෑම කන්න කැමතියි ඇවිදින්න කැමති, සින්දු කියන්න කැමති, නටන්න කැමති, කම්පියුටර් ගේම් වලට කැමති, ෆෝන් වලට කැමති. ඒවා විතරක් අපේ ජීවිතේට තිබ්බොත් අපි අනිවාර්යයෙන්ම දියුණු වෙන්නේ නැහැ. එහෙනම් අකමැති දේවල් පීඩණයකින් කරන්න වෙනවා. ඒක හොඳ විසඳුමක්ද? නෑ. අපේ හිත වෙනස් කරන්න පුළුවන්. අපේ කැමැති ගොඩක් තියෙනවා. අපේ අකමැති ගොඩක් තියෙනවා. මේ අකමැති ගොඩේ තියෙන සමහර දේවල් කරොත් මං දියුණු වෙනවා. හරිද? එහෙනම් මං කරන්න ඕන අකමැත්ත තියාගෙන පීඩණයෙන් මේ ගොඩේ තියෙනවා කරන එක නෙවෙයි වහාම කරන්න ඕනේ මේක කෙරෙහි මේක කැමැති ගොඩට දාන්න ඕනේ. හරිද? ඒ එතකොට අපිට පුදුම ලාභයක් තියෙනවා. ඒ පුදුම ලාභය තමයි දැන් මම ඉගෙන ගන්නෙ කැමැත්තෙන් සන්තෝෂයෙන්. හිත පරිවර්තනය කරන්න පුළුවන්. මේක කරන්න පුළුවන්. හරි කරන්න පුළුවන්කම අපේ දරුවෝ හිතයි ආම්දුරෝ කියවට ඕකට නම් මට කවදාකවත් ඔය කැමැත්තක් උපදින්නේ නැහැ. ඒ අද අපිට තේරෙන හැටි. හරිද? ඒ අද අපිට තේරෙන හැටි හැබැයි මම මේ දැන් කියන ටික අපේ පුතාලා මේ වෙලාවේ විමසවුවා. මේ වෙලාවේ මාත් එක්ක හිතුවොත් ඒක පාටම කැමැත්ත ඇති වෙන හැටි මේ දැන් අත්දකින්න. අන්න දැන් ක්‍රියාකාරකමකට යන්නයි යන්නේ. හරි? ක්‍රියාකාරකමකට යන්නයි යන්නේ. ඒ ක්‍රියාකාරකම කරපුවාම ප්‍රතිඵලය තියෙනවද කියලා දැන් ඔන්න ඔක එක එක පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කියලා විද්‍යා විද්‍යාකාරකර කියලා පරීක්ෂණයක් කරනවා කියන්නේ ක්‍රියාකාරකමන්නේ. අහවල් පාට තියෙන සංයෝගය ගන්න මේ පාට තියෙන එක ගන්න ඒක දෙක එකට දාපුවම මේ වගේ පාට එකක් හැදෙනවා කියලා අපි දත්ත ටික දැනගත්තා. දත්ත ටික දැනගත්තට පස්සේ අපි ගිහිල්ලා ක්‍රියාකාරකම කරනවා. කරපුවාම අදාළ සංයෝගයේ ඉපදිලාද කියලා බලාගත්ත හැකි. දැන් මම යම් දේවල් වගේක් කියනවා. හරි. ඒ අපේ හිතට දැනෙන්න. ඒක දැනෙනකොට මගේ හිතේ වෙනදා නොතිබ්බ කැමැත්තක් ඉපදුනා නම් අරමුණට එහෙනම් පරීක්ෂණය සාර්ථකයි. එහෙනම් මට නිගමනයකට එන්න පුළුවන් මේ වැඩේ කරොත් කැමැත්ත උපදිනවා කියලා. මේ දැන් අත්දකින්න ඕනේ. හරිද? මේ දැන් අත්දැක්කොත් අපිට තීරණයකට එන්න පුළුවන් බය නැතුව මේක කරා නම් හරි කියලා. හරි. බලන්න. නේද? හරි. දැන් ඔක්කොමලා හොඳට මගෙත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරන්න පටන් ගමු. හොඳයි. මම මෙහෙම කියනවා. හරි. අපි එක්කෙනෙක්ව ගමු මොකක් හරි එක උදාහරණයක් ගමු. දොස්තර මහත්තයෙක් වෙන්න ඉන්නවා කෙනෙක්. හරි අනිත් අය තම තමන්ගේ ඒ අරමුණුත් එක්කම මේ විදිහට කරන්න. මොකද මට ඔක්කොම විස්තර කරන්න බෑ. එකක් විස්තර කරනවා ඔක්කොම එක වගේ. ඒක අපේ දරුවෙක් ඉන්නවා දොස්තර මහත්තයෙක් වෙන්නයි ඉන්නේ. එයාට සාමාන්‍යයෙන් දවසකට එක සැරයක් විතර මතක් වෙන මධ්‍යස්ථයෙක් කෙනෙක් මධ්‍යස්ථයෙක් කෙනෙක් ගන්නවා අපි. හරිද? එයාව අරගෙන දැන් එයාට මෙන්න මේ ටික කරන්න කියලායි මම කියන්න හදන්නේ. එයාට අපි කියනවා දොස්තර මහත්තයෙක් වුණා වෙන දේ. දොස්තර මහත්තයෙක් වුණාට පස්සේ එයාට ලැබෙන දේ ගැන මතක් කරන්න කියලා. මොනවද එයාට ලැබෙන්නේ? පළවෙනි එක තමයි ඉතින් ඒවා මේ නිකන් නිකන් මේ වාක්‍ය නෙවෙයි. හොඳට දැනෙන්න හිතන්න ඕනේ. දැකලා තියෙනව නේද? දොස්තර මහත්තයා දැන් අපි ගොඩාක් පිරිස ඉන්නවා කොරිඩෝවේ ඉස්පිරිතාලේ. OPD එකේ කොරිඩෝවේ ඔන්න ගොඩක් කට්ටිය ඉන්නවා. දැන් දොස්තර මහත්තයා ටස් ටස් ටස් ගාලා එනවා ලස්සන ඇඳුමක් ඇඳගෙන. නැත්නම් දොස්තර නෝනා කෙනෙක් ලස්සනට ඇඳගෙන. හ්ම්. දොස්තර නෝනාට රත්තරන් මාලයට වැඩිය වටින මාලයක් තියෙනවා. ඒ මොකද්ද? වේදනලාව. නේද? ඒක හරි ආඩම්බරෙන් යාලා අරයන් ඕකායව පේන්න තියෙන සාක්කුවේ දායන් පුළුවන්. එහෙම කරන්නේ නැහැ. ඒක පේන්න තමයි අර යන්නේ. නේද? ඒක තමයි ඒක ආභරණයක් වගේ හරියට නිකන්. නේද? ඒකත් අරගෙන මේ දොස්තර මහත්තයා හරි දොස්තර නෝනා හරි කොරිඩෝවේ එනකොට අනිත් අය මොකද කරන්නේ? ආයින් රයිඩ් දෙනවා. නේද? එයාගේ වටපිට බලන්නෙත් නැහැ. ආඩම්බරෙන්ම ගියන්නේ. ඇයි? ඇයි එයා දන්නවා මේ වටේ ඉන්න අයට කරන්න බැරි වැඩක් මම කරා. මම පොඩි වීරකමක් කරලා ඉන්නේ. හ්ම්. හැමෝටම බැරි වුණා අර පැත්තට යන්න අර වෛද්‍ය විද්‍යාලයට යන්න හැමෝටම බැරි වුණා මං ගියා නේද ඊළඟට මම වීරකමක් කරලා තියෙන්නේ ඒක දන්නවා ඒකද චූටි ආඩම්බරයක් තියෙනවා නේද ඊළඟට යා ලස්සනට ඇඳහම අනිත් අය වගේ නෙවෙයි යා ඇත්තටම නේද ලොකු පෞරුෂයක් තියෙන යාට මේ වේදනාලාවත් එක්ක ඊළඟට බලන්න ඒත් එක්ක යාට පැහැදිලිවම මේ සමාජයේ මිනිසුන්ට තියෙන සමාජයේ මිනිසුන් අතර කොතන ගියත් සැලකිල්ලක් තියෙනවා. ඒ වෙනස හරියටම තේරෙන්න පටන් ගන්නවා. කවදද දන්නවද? වෛද්‍ය විද්‍යාලයට තේරුණා කියන පණිවිඩය ආපු දවස් නම් අපේ පුතාලාට මේක අත්දකින්න ඕන නම් අත්දකින්න මම කියන්නම් ඊට කලින් තියෙන පිළිගැනීම තමන්ගේ ඥාතීන් අතර. හරිද? ඥාතීන් අතර සමාජයේ ගමේ අයගේ නගරයේ අයගේ පාසලේ අයගේ හරි හැම කෙනෙක්ගේම හරියටම උතන තියෙන ටර්නින් පොයින්ට් එකක්. ඒ තමයි මේ විද්‍යාලයට තේරුණා වෛද්‍ය විද්‍යාලයට තේරුණා කියලා දැනගත්ත දවසේ ඉඳලා යන යන තැන සලකනවා වැඩි. හරිද? ඒක අත්දකින්න කියලා මම කියන්නේ. ඒක සමහරවිට අත්දකින්න බැරි වෙනවනේ. අපරාධය. එහෙනම් එතෙන්ට අත්දකින්න ඕනේ. එහෙනම් එන්නේ සැලකිල්ල ගොඩාක් සමාජය වැඩි වෙනවා. ඊට අමතරව හොඳ වාහනයක් දුවෙක් කියලා නෑ නේද? හොඳට ලස්සනට වාහනයක් කියලා ලස්සන වාහනයක ගියන්න පුළුවන්, ලස්සනට අඳින්න පුළුවන්. විතරක් නෙවෙයි ලස්සන ගයක් නේද? ලස්සන ගයක ඉන්න පුළුවන්. බොහොම උසස් විදිහට ඉන්න පුළුවන්. Taman ගැන. Tamanට ලැබෙන දේ. දොස්තර මහත්තයා කියනවා Tamanට ලැබෙන දේ. ඊළඟට අපි ඒ විතරක් නෙවෙයි, ඒ ගැන විතරක් නෙවෙයි මේ දැන් දැම්ම උටට අහන්නද පරීක්ෂණේ මගේ ඉන්නේ දැන්. හරි මේ මේ වෙලාවේ චුට්ටක් කැමැත්ත වැඩි වුණාද නැද්ද? අරමුණක් තිබෙන කැමැත්ත පොඩ්ඩක් වැඩි වුණාද නැද්ද? හා. තව ටිකක් කතා කරමු. මම වැඩියෙන් ආදරේ අම්මට තාත්තට දෙන්නට. එහෙම නේද? හරි. අම්මට තාත්තට ලැබෙන දේ මොනවද? මගේ අම්මයි තාත්තයි නේද? හ්ම්. බලන්න ඔන්න මම මෙහෙම දවසක් ගැන මතක මේ මේ දවස හොඳට මතක තියාගන්න ඕනේ. මේ මේ සිද්ධිය අපේ හිත තුළ තියාගන්න ඕනේ. මට සමහර දෙමව්පියෝ බණී හාමුදුරුවෝ නිවන් දකින්න කතා කරන හාමුදුරුවෝ මොකද්ද මේ අපේ ළමයින්ට කරන්න යන්නේ ආසාවල් වැඩි කරන්න යනවා නේද කියලා. අර පොත්පත් වල තියෙන පින්තූර නැත්නම් ටෙලිෆෝන් වල තියෙන එක එක ඕන නැති දේවල් මේ රටේ ලෝකේ තියෙන ඕනේ නැති දේවල් වලට කැමැත්ත උපදින දරුවාගේ කැමැත්ත ඇවිල්ලා තමන්ට අධ්‍යාපනය ලැබෙන දෙයකට කැමැත්ත ඇති කරවීම අපරාධයක්ද? නැහැ. නේද? එතකොට ඒක අපරාධයක් නෙවෙයි. එයා පරිණත වුණාට පස්සේ එයාව නිවනට යොමු වෙයි. අහගෙන ඉන්න දෙමාපියෙකුට එහෙම හිතුණා නම් ඒකයි මම මේ ටික කිව්වේ. හරිද? හොඳයි. එහෙම තියෙද්දි දැන් මම මෙන්න මේ මෙන්න මේ දිනේ අමතක කරන්න එපා කියලා මම කියන්නේ කවදා හරි දවසක මේ වෛද්‍යවරයෙක් වෙන්නලා වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනා අම්මා තාත්තා ගැනයි දැන් මතක් කරන්න යන්නේ මම අහනවා දරුවන්ගේ මේ දුව හරි පුතා හරි හරියටම දැනගන්න දවසක් එනවා සමහරට අන්තර්ජාලයෙන් වෙන්න පුළුවන් හරිද කොයි හරි වෙලාවක මට වෛද්‍ය විද්‍යාලයට යන්න සුදුසුකම් ලැබුණා කියලා අන්න ඒ දැනගත්ත මොහොතේ ඇත්තටම ඒක වුණොත් ඒ දැනගන්න මොහොතේ ඇති වෙන හැඟීම ඇති වෙන Tamanට ඇති වෙන ෆීලිං එක මේ මොහොතේ අත්දකින්න බලන්න පොඩ්ඩක් මොනවා වෙයිද දැනගත්ත කියන්නකො දැනගත්ත ගමන් මොකද කරන්නේ අඩියක් විතර උඩ පයින්නවා නේද හරි කියලා කෑ ගහලා කොහෙද දුවන්නේ කාව හොයාගෙන යන්නේ අම්මා තාත්තා හොයාගෙන යනවා කියලා කෑ ගහලා කියනවා අම්මේ මාව සිලෙක්ට් වෙලා කියලා. හරිද? ඒ වෙලාවේ සිද්ධ වෙන සිද්ධිය දවසකට එක සැරයක් අත්විඳින්න ඕනේ. හරි? දවසකට එක සැරයක් ඒක ගැන හිතන්න ඕනේ. ඒ වෙලාවේ මොකද වෙන්නේ? අනිවාර්යෙන් අම්මයි තාත්තයි දෙන්නම හඬනවා. නේද? අඬනවා මේ තමයි මට අම්මට තාත්තට දෙන්න ලැබෙන ලොකුම තෑග්ග. වෙන මොනවා දුන්නත් වැඩ උපන්දිනේට සාරි අරන් දුන්නට වැඩක් නැහැ මොනවා අරන් දුන්නටවත් වැඩක් නැහැ දෙන්න තියෙන ලොක්කම තෑග්ග තමයි ඒ දෙන්න මං වෙනුවෙන් කරපු දෙයට මට කළ හැකි ඉහළම සත්කාරය තමයි එයාලව සතුටු කරන්න පුළුවන් හොඳම දේ තමයි ඔන්න ඔය දවසේ ඔය මොහොත උදා කරවලා දෙන එක හරිද ඒ වෙලාවේ ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවේ ඉඳලා ඉන්නේ උඩින් උඩින් ඉන්න වගේ ලොකු ප්‍රීතියක් තමන්ගේ හිතේ උපදිනවා තමන් දක්ෂයෙක් බව දැනගන්නවා මම අන් අය අතර ඉහළට ගියා කියලා එදා ඉඳලා මම මට ලැබෙන්නේ අමුතුම පරිසරයක් අමුතුම අලුත් අත්දැකීම් ටිකක් ලැබෙන්නේ. එදා ඉඳන් බලාගෙන ඉඳ තිනවා කැම්පස් යන දවස එනකන් එතන සමා අලුත් සමාජයක් හැදෙනවා වැදගත් මිනිස්සු හම්බෙනවා හ්ම් එතන ඉඳලම මෙයාට අන් අයට ළඟා වෙන්න බැරි තැනක අත්දැකීම් ටික ලැබෙනවා හරි එතකොට ඒ විතරක් නෙවෙයි ඒකත් එක්ක අපිට ලැබෙන ඊළඟ ලාභය තමයි මේ අධ්‍යාපන සුදුසුකම මේ විදිහට ලැබෙනත් එක අම්මා අපි වෛද්‍යවරයෙක් වුණ ගමන් මගේ අම්මට තාත්තට කතා කරන්න මිනිස්සු කවුරු කියලාද? දොස්තර මහත්තයාගේ අම්මා. දොස්තර මහත්තයාගේ තාත්තා. ඒ කට්ටියටත් උපාධිය හම්බෙලා කියන්නේ. නේද? හ්ම් ඒ කට්ටියට ලොකු ලාභයක් ඒක. එතන ඉඳලා යාළාට ගරු කරනවා මේ අර දොස්තර මහත්තයාගේ අම්මා නේ. බලන්න එදා ඉඳලා අපේ අම්මත් ඉන්නේ යම්කිසි සමාජ මට්ටමක ඉහළ තැනක. කාගේ වැඩේද මේ? මම තමයි උසලා තිබ්බේ උඩින්. හරි. එහෙනම් මම ඒක ලොකු පිනක් කරගත්තා. දැන් මොකද හිතෙන්නේ? කැමැත්ත දැන් ටික ටික තවත් මොකද වෙන්නේ? එහෙනම් මගේ පරීක්ෂණය සාර්ථකයි වගේ නේද? <laughs> හා පරීක්ෂණය සාර්ථකයි වගේ. දැන් බලන්න ඊට පස්සේ මොකද වෙන්නේ කියලා අපිට ඒ විතරක් නෙවෙයි. තව තියෙනවා නේද අපේ ඥාතීන් ඉන්නවා. ඒ කියන්නේ අපි අපි පොඩ්ඩක් ගමු මගේ පාසල. මගේ පාසල මට දෙමාපියෝ වගේ. නේද? පාසලේ ඊළඟට මම කාටද කියන්නේ ඔක? ගුරුවරුන්ට. මගේ ළඟින්ම හිටිය ගුරුවරුන්ට කියනවා. ඇත්තටම හුඟක් ගුරුවරු ගිහලා කකුල් දෙක අල්ලලා වැන්දහම මොකද කරන්නේ? ඒත් ඇස් වලින් කඳුළු පිහදා ගන්නවා. නේද? මම පාසලට කරපු ලොකුම ගෞරවයක් තමයි මම ඉහළ සාමාර්ථයක් ලබාගත් එක. ගුරුවරු අතරින් මම වීරයෙක් වෙනවා. ඒ ගුරුවරු පැහැදිලිවම සතුට වෙනවා. ඒකත් අත්දකින්න ඕනේ. ඒ විතරක් නෙවෙයි අපේ දුවේ පුතේ අපි රටට ජාතියට තමන්ගේ රටට ජාතියට මහා සේවයක් කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වුණා නේද මෝඩ ජාතියක් කියලා කියන්නේ නැතුව මේ රටට ඇත්තටම ඉගෙන ගත්ත හැම කෙනෙක්ම තමන්ගේ රට ජාතියට සම්පතක් බවට පත් වෙනවා එහෙනම් මම රට ජාතියට ණය නැති මේ මහ පොළොවේ හොඳට පය ගහලා ඉන්න රට ජාතියට ණය නැති කෙනෙක් බවට පත් වුණා කියලා සතුටු වෙන්න පුළුවන්. ඔන්න එහෙනම් පළවෙනියෙන් අපි කරන්නේ Tamanට ලැබෙන ලාභ අම්මා තාත්තට පාසලට රටට ජාතියට තවත් මොනවා හරි ලැබෙන ලාභ තව තියෙනවා නොයෙකුත් ශේත්‍ර මම ගොඩක් කියන්නේ. ඔගේ අවසාන දේ මොකද්ද? Tamanට ලැබෙන ලාභය. මේ අරමුණට ගියොත් මට ලැබෙන දේ. මොනවද කියලා මම මෙනෙහි කරනවා. මම මතක් කරා. ඒත් එක්කම අපි අනිත් පැත්තත් මතක් කරන්න ඕනේ. කැමැත්ත උපදවා ගන්න ක්‍රම දෙකයි. යන්න බැරි වුණොත් මොකද වෙන්නේ? දුවලට මම එක වචනයයි කියන්නේ. ඒක මම ලේසි ලේසියෙන්ම කියලා දාන්න පුළුවන්. යන්න බැරුණොත් වෙන දේ ඒක හොඳට අත්දකින්න පුළුවන්. මෙයාට අධිපතිනිකමක් ලැබෙනවා. හරිද? බය වෙන්න දෙයක් නැහැ. නොමිලේම අධිපතිනිකමක් ලැබෙනවා. කොහේ අධිපතිනියද? කුස්සියා අධිපතිනි. කුස්සියේ අධිපතිකම හම්බ වෙනවා. ඉතින් ඒක පරිපාලනය කරගෙන ඉන්න පුළුවන්. ඒ කරන්නේ කවදා හරි අපේ දුවෙක් ගත්තොත් එහෙම ඒ දුව ගෙදරම ඉන්නේ නැහැ අන්න අන්න කට්ටියක් එක්ක හැසිරෙන්න වෙනවා අන්න කට්ටියත් එක්ක ජීවත් වෙන්න වෙනවා ඒ පිරිස අතර යාට තියෙන්නේ හොඳ පිළිගැනීමක් මේ දොස්තර නෝනා කෙනෙක් විදිහට එතෙන්ට ගියොත් එහෙම කවුරුත් පිළිගන්නවා එහෙම නැතුව ගියොත් අපේ කොල්ලා කසාද බඳලා තිනවා මෝඩ කෙල්ලා නේද එයා කුස්සිය තමයි ගැලපෙන්නේ කියලා නේද ඉතින් එන්න ඒ වගේ හරියන්නේ නැහැ එතනින්. තමන් කැමති විදිහට ලස්සනට ජීවත් වෙන්න බැරුව යනවා. හරි. පුතාලට මොකද වෙන්නේ? ඉතින් මොකද වෙන්නේ මොකවත් නෙවෙයි හැමදාම ණය වෙච්ච එයා තමන්ගේ ලොකු මහත්තුරුන්ට යටත් වෙලා නේද මෙහෙනවා යොහම එන්න ඕන කොහොමද මෙතනට ලියුම් ටික ගන්න තිබ්බද අතු ගෑවද හ්ම් අරම කාටත් යටත් වෙලා නේද හිර වෙච්ච ජීවිතයක් අම්මා තාත්තා ඉන්න ළඟ ඉන්නකම් ඔක තේරෙන්නේ තනියම ජීවත් වෙන්න ගිය දවසක තමයි තේරෙන්නේ නේද ලස්සන වාහන දිහා බලලා හ්ම් <laughs> අපේ ඒක ලස්සන නේද? ලස්සනට ජීවත් වෙන දේහ බලලා හුස්ම හෙලහෙල ඉඳ සිද්ධ වෙනවා. සිද්ධ වෙනවා. ඉතින් බොහොම ණයතුරුස් ඇති, පීඩණය ඇති, අනිත් අයගෙන් බැනුම් අහන මුළු ජීවිතේම බරට ගෙනියන්න සිද්ධ වෙන චරිත බවට පත් වෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔන්න ඒවා ටිකක් වැඩිපුර මෙනෙහි කරන්න ඕනේ. දැන් මොකද කියන්නේ? පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය මොකක්ද දැන්? ඔය දෙක කරොත් කැමැත්ත වැඩි වෙනවද නැද්ද? මේ දෙක කරොත් කැමැත්ත වැඩි වෙනවමයි. මේ දෙක කරොත් මොකක්ද දෙක? අරමුණට ගියාම Tamanට ලැබෙන ලාභ. නේද? ඒ අරමුණට යන්න බැරි වුණොත් ලැබෙන පාඩු. මේ දෙක මෙනෙහි කරන්න ඕනේ. මේ දෙක අරගෙන මේක හොඳට මෙනෙහි කරනවා. මේක මෙනෙහි කරොත් මොකද වෙන්නේ? අපිට අරමුණේ කෙරෙහි කැමැත්ත උපදිනවා. දැන් වැඩ ඉවරද දන්නේ නැහැ. එහෙම කරාට කරපුවාම වැඩ ඉවරද දන්නේ නැහැ. මම මේ අපේ දරුවන්ගෙන් අහනවා දැන් මෙනෙහි කරොත් හරිනේ. මෙනෙහි කරන්න අමතක වුණොත් මොකද කරන්නේ? මෙනෙහි කරොත් හරියනවා වැඩේ. මොකද අපේ හිතේ කැමැත්තක් ඉපදුනහම ඒ කැමැත්ත අපි මොකද කරන්න ඕන? ආරක්ෂා කරගන්න ඕන. ඒක අපිට ඇත්තටම එහෙම කැමැත්ත ඉපදිච්ච අවස්ථා තියෙනවා. දරුවෝ දන්නවා නේද? සමහරවිට අපේ ඉහළ පන්තිවල අයියලා අක්කලා කවුරු හරි කෙනෙක් ලංකාවේම පළවෙනියා දිස්ත්‍රික් රෑන්ක් එක හොඳම කෙනා වෙලා ඉස්කෝලෙන් නිකන් හොඳ සම්මානයක් ගෞරව කරලා කතා කරපු අවස්ථාවක් එනවා. මේ සැරේ විභාග කරපුවා දැන් මම අවුරුදු දෙකකින් විභාග කරන්න ඉන්නේ. එදා දවසේ නිකන් මට මොකද හිතෙන්නේ? දරුවන් ආ ඉන්නකෝ ඊළඟ සැරේ මම තමයි. යට තියෙනවා හැංගීම. එදා ලොකු කැම එදා එන්න ලොකු කැමත්තක් ඇතිලා ඉන්නේ දැන්. ගෙදර එනවා. ඇවිල්ලා ඔක්කොම කාමරේ අස් කරනවා, පොට් ටික පිළිවෙලට තියනවා. ඇඩිය ටීවී එක ළඟට යන්නේ නැහැ. පුදුම උනන්දුවක් තියෙන එදා. ඒත් අම්මලත් බලනවා ළමයට මොකද අපේ අද උනේ. අද පුතා ඔයාද හරිය හොඳ වෙලානේ. ඔය ඔහොමම ඉන්නකෝ හැමදාම. කියලාත් කියනවා. හරි කියලා පටන් ගන්නවා. කොච්චර දවස් තියෙද ඒක? වැඩි දවසක් තියෙන්නේ නෑ නේද? අන්න එතන තමයි වර්ධින තැන. අපි අපේ හිත දිහා බැලුවේ නෑ. අපිට විදෙන් විදේ කැමැත්ත ඉපදුනාට යම් වැඩකට එක දිගට කරන්න කරන්න බෑ. අපේ හිතේ උපදින කැමැත්ත මොකද කරන්න ඕනේ? ආරක්ෂා කරගන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කැමැත්ත රැකගන්න කියලා. හරි? ලොකු බරකට ගන්න එපා මම මේ ගාථාවක් කියන්නයි යන්නේ යථා පූරේ තථාපච්චා යථාපච්චා තථා පූරේ යථා දිවා තථා රත්ත්‍ින් යථා රත්ත්‍ින් තථා දිවා මේ විදිහට මේ කියන්නේ මොකක්ද දන්නවද බුදුහාමුදුරෝ බවටපත් වෙන්න බෝධිසත්ව අවදීයේදී බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ බුද්ධත්වයට පත් වුණා කියන්නේ ලෝකේ ආහැකි ඉහළම අරමුණට අමාරුම අරමුණට ගිය කෙනා. ඒ බෝධිසත්ව අවදීයේදී බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ ගැනයි මේ කියන්නේ මම බෝධිසත්ව කාලයේදී බුදු වෙන්න ඕනේ කියලා මට කැමැත්තක් ඇති වුණා. අන්න ඒ කැමැත්ත මම පෙර යම්සේද පසුත් ඒ විදිහටම රැකගත්තා. පසු යම්සේද පෙර විදිහටම රැකගත්තා. උදේ යම්සේද දවාලෙත් ඒ විදිහටම තියෙන විදිහට ආරක්ෂා කරා. දවාල යම්සේද රැත් ඒ විදිහටම ආරක්ෂා කරා. එහෙනම් අපිට වැඩක් තියෙනවා දැන් කරන්න. අපි අරමුණක් ඇති කරගෙන ඒකට කැමැත්ත ඇති කරගන්න ඕනේ. ඒ කැමැත්ත රැකගන්න ඕනේ. කැමැත්ත ඇති කරගන්නත් ඕනේ කැමැත්ත රැකගන්නත් ඕනේ එහෙනම් කැමැත්ත ඇති වුණේ ඒක තුළ තියෙන ලාභ පාඩු මෙනෙහි කරලා නේද ගියාම ලාභ පාඩු මෙනෙහි කරලා කැමැත්ත රැකගන්න මොකද කරන්න ඕන හැමදාම ඒක මෙනෙහි කරන්න ඕනේ ඔය කිව්ව විදිහට හැමදාම මෙනෙහි කරන්න ඕනේ හැබැයි හැමදාම මෙනෙහි කරන්න වැඩි වෙලාවක් යන්නේ දැන් අපිට ආයෙ ප්‍රශ්නයක් ආවා හැමදාම මෙනෙහි කරන්න අමතක වුණොත් මොකද කරන්නේ කියලා. එතකොට අපේ දරුවන්ගෙන් මම ප්‍රශ්නයක් අහනවා. දැන් අපි හිත දිහා බලාගෙන මේ ඔක්කොම කරන්නේ. මගේ ළඟ තියෙන උපකරණයෙන් තමයි මේ වැටික් කරන්න වෙන්නේ. වෙන උපකරණයකින් බෑ. නේද? මගේ ළඟ උපකරණය කියන්නේ මගේ හිත. උදේ නැගිටිනකොට ඒක එහෙම අමතක වෙනවද? උදේම නැගිටිනකොට ඒක මතක් වෙන්නේ ඇයි? අපි ඒ වෙලාවේ තේ බොන්න පුරුදු වෙලා පුරුදු වෙච්ච දේ හරියට මේ වෙලාවට මතක් වෙනවා. හවුද නැද්ද? එහෙනම් ඔන්න ඔය මෙනෙහි කිරීම අපි එක වෙලාවක කරලා පුරුදු කරන්න ඕනේ. එක වෙලාවක කරලා පුරුදු කරන්න ඕනේ. අන්න ඒක පුරුදු කරන්ඩ අපි මොකද කරන්නේ? එක වෙලාවක් හදාගන්න ඕනේ. සමහර කට්ටිය කියයි මම ඉස්කෝලේ යන්න ඉස්සෙල්ලා පුරුදු කරනවා. ඒක සමහර දවස් ඉස්කෝලේ යන්නේ නැහැ. මම බුදුන් වහන්සේලා වෙලාවට පුරුදු කරනවා. ඒක සමහර දවස් තියෙනවා ඥාති ගෙදරක හරි ගියොත් බුදුන් වඳින්නේ නැහැ. නේද? ගමන ගියොත්. හැමදාම කරන වැඩක් එක්ක ඒක පුරුදු කරොත් හොඳයි. හැමදාම කරන වැඩක් තියෙනවා. ඒ තමයි උදේට නැගිටින එක. <laughs> කොහේ ගියත් බුදිය වෙනවද නැද්ද? කොහේ ගියත් බුදියන්නේ බෑ. ඊට පස්සේ උදේට නැගිටිනවා. අන්න වෙලාව. උදේ නැගිට්ට ගමන් ඇඳේ ඉඳ ගන්නවා පොඩ්ඩක් අත හොදලා දාලා කවුරු කතා කරත් නෙවෙයි ඇඳේ ඉඳ ගන්න ඕනේ. හරිද? ඉඳගෙන පොඩ්ඩක් ඇස් දෙක පියාගෙන මේ යටිතල්ල උඩුතල්ලට පොඩ්ඩක් හේතු කරගන්න ඕනේ. මේ මෙහෙම. ඒකට කියනවා අපි කියන්නේ තත්මිට ගණන් කරන එහෙම නෙවෙයි මෙහෙම මේ තියෙන වීර්ය සම්පන්න ඉරියව්වක් කියලා. හරි. මෙහෙම. අත පොඩ්ඩක් මෙහෙම කරගන්න ඕනේ. අත මිටිමලව කරගන්න ඕනේ. ඒ කරලා මම මගේ අරමුණට යනවාමයි මම මගේ අරමුණට යනවාමයි මම මගේ අරමුණට යනවාමයි කියලා අන්න ඒ අරමුණට ගිහාම සිද්ධ වෙන දේ එක විනාඩි 5ක් වෙනේ කරන්න වැඩි ඕනේ නැහැ. දැන් අර හිතට දැනෙච්ච ටිකක් තියෙනවා. ඔකට වැඩි වෙලාවක් යන්නේ නැහැ. පළවෙනි දවසේ දෙකේ විතර ටිකක් වෙලා යන්නේ ඕක මතක් කරන්න. හරිද? ඊට පස්සේ අපේ හිතට ඒ සිද්ධිය දැනෙනවා. දැන් උදාහරණයක් විදිහට අම්මයි තාත්තයි මං මෙඩිකල් ෆැකල්ටි එකට සිලෙක්ට් වුණා කියලා දැනගත්ත දවසේ මං ගිහිල්ලා වැළඳ ගන්නකොට අඬන විදිහ ගැන මෙනෙහි කරන්න කිව්වනේ මං. ඕක හැමදාම ඔච්චර වෙලා යන්නේ නැහැ. එකපාරට මේ හැංගි වෙනවා. හරිද? ඊට පස්සේ මම ලස්සන වාහනයක යන හැටි මම ලස්සනට ඉන්න හැටි කියන එක ගැන එක පාට මේ හැඟීම එනවා. ඉන්නේ හැඟීම් ටික උපදවා ගන්න ඕන උදේ පාන්දර මේ දත් පූට්ටු කරගෙන අත මිටි මොලව කරගෙන. හ්ම්. ඒක චූටි වෙලාවයි යන්නේ ටික දවසක් ගියාට පස්සේ. හරිද? ඊට පස්සේ මොකද කරන්නේ? යන්න බැරි වුණොත් යන්න බැරි වුණොත් මේ ටිකයි වෙන්නේ මේ ටිකයි වෙන්නේ මේ ටිකයි වෙන්නේ මම නිකන් මහා කෙඩෑරි කෙනෙක් වෙනවා මහා වැඩක් නැති කෙනෙක් වෙනවා කියලා මේ සිද්ධ වෙන අබැද්දිය ගැන චුට්ටක් මෙනෙහි කරනවා. එතකොට මොකද වෙන්නේ? උදේම කැමැත්ත ඇති වෙනවා. කැමැත්ත ඇති වෙච්ච ගමන් මෙයා කොයි වගේද? මං අහනවා ගාථා ටික පාඩම් කරනකොටද ප්‍රබෝධමත්ව හිටියේ ගණන් ටික හදනකොට ප්‍රබෝධමත්ව හිටියේ අධ්‍යාපන චාරිකාව යනවා කියනකොටද ප්‍රබෝධමත් උනේ. කැමැති දේ කියනකොට ප්‍රබෝධමත් නේද? අන්න එහෙනම් තමන්ගේ අරමුණට තමන් කැමැත්ත උදේ පාන්දර ඉපදුනොත් මොකද වෙන්නේ? ළමයා අපි දන්නේම නැතුව අපි ප්‍රබෝධමත් වෙනවා උදේම. කාර්යක්ෂම වෙනවා. මලක් වගේ වෙනවා. කමරිකා අතහැරනවා. දවස පුරාවට ඒක ක්‍රියාත්මක වෙනවා. එහෙනම් අද පැවරුම මේ දවස්වල දන්නවද අපේ දරුවෝ මම වැඩිහිටියන්ටත් බණ කී කී පවරනවා කියලා. ඒකට බණ අහලා නිකන් හිටියා හුඟක් කාලා. ඒ හින්දා හැමදාම පවරනවා. දරුවන්ට පුංචි පැවරුමක් තියෙනවා. හ්ම් අද 12 වෙනිදා දෙසැම්බර් 12 අපි ජනවාරි 1 වෙනිදා දැන් මේක හරියටම කරමු. ජනවාරි 1 වෙනිදා නම් හරියටම කරන්ද නම් හුඟක් අය පටන් ගන්න ඉන්නේ හරියටම කරන දවසේ. හරියටම කරන දවසේ පටන් ගන්න ගියාම මොකද වෙන්නේ? වර්ධිනවා. එහෙනම් ජනවාරි 1 වෙනිදා නම් හරියටම කරන්න ඕනේ හින්දා අපි හෙට උදේ ඉඳන් පටන් ගන්නවා. හරිද? එහෙනම් මේ ඉතිරි වෙච්ච 13 වෙනිදා ඉඳලා හෙට උදේ ඉඳන් හැමදාම උදේට මේක මතක් කරන්ඩ අපි මේ සතියේදී තවත් කාරණා ටිකක් මේකට එකතු කරනවා. අන්තිමට මම ඔක්කොම පෙන්නන්නම් මොකද කරන්න යන්නේ කියලා. නමුත් හෙට ඉඳන් හෙටට తాවකාලිකව චූටි කොලයක් හදාගන්න ඒකේ 13 14 15 16 17 18 19 20 කියලා 31 වෙනකන් දින ටික දාගන්න ඕනේ. හැමදාම උදේ නැගිටිනකොටම අරමුණ ඔය මං කියන විදිහට මෙනෙහි කරොත් ඒ කොටුවට ඉස්සරහින් දිනේට ඉස්සරහින් හරියට දාගන්න. බැරි වුණොත් වැරද්ද දාන්න. හරිද? හැබැයි බැරි වුණොත් පොඩි වැඩක් කරන්න ඕන. මට දත් මැද මිද්දි තමයි මතක් වුනේ. නැත්නම් නැත්නම් දැන් නිවාඩු කාලේනේ. දැන් වෙන මොන හරි වැඩක් කරන්න ගියාම තමයි උදේට කෑම කනකොට මත ආරමුණ මෙනෙහි කරන්න මතක් වුණා නේ. ඒ වෙලාවෙම කරන්න ඕනේ හැබැයි. ඒ වෙලාවේ කෑම කන ගමන් හරි බස් එකේ යන ගමන් හරි දත් මැද මැද ඉන්න ගමන් හරි ඒ වෙලාවේ කරනවා වැඩේ. හැබැයි අතෙන් හරිය දාන්නේ නැහැ. හරිය දාන්නේ කොයි වෙලාවෙ කරොත්ද? නැගිට හැටිම කට හොදලා දාලා ඇඳේ ඉඳගෙන මේක කරොත් තමයි හරිය දාන්නේ. ඒකල ඔන්න තව පරීක්ෂණයක් අපි මේ දුන්නේ. ඕක බලන්න ඔය හරි ලකුණු වලට වැරදි ලකුණු වලට මොකද වෙන්නේ කියලා. බලන්න මේ විදිහ වෙනවද නැද්ද කියලා. 13 උදේ හුඟක් අයට හරි හෙට උදේ මම නැගිටින වෙලාව ගැන කිව්වේ නෑ කොහෙලා හරි කමන්නේ නිවාඩු කාලෙනේ හරිද ඒකින්ද ඒ ගැන ප්‍රශ්නයක් නෑ දැන් අම්මලා මොකද දන්නා කරන්නේ ආහාම්දුරු නැගිටින්න ගිහලා මේක දැන් පාසල් යන්න නැතුව පාන්දර 5ට හැරවුණා. ඒ විදිහ අසාධාරණ වැඩ කරන්න එපා. ළමයා ඔය ටිකක් හිටපු දෙන්න ඊපස්සේ නැගිටින කොයි වෙලාවෙ හරි මේක කරා නම් මොකද කරන්නේ? හරියක් දානවා. බැරි වුණොත් වැරද්දක් දානවා. ඔන්න පළවෙනි දවසේ හරිය තියෙනවා, දෙවෙනි දවසේ හරිය තියෙනවා, තුන්වෙනි දවසේත් හරිය තියෙනවා. ඊට පස්සේ වැරදි වැරදිෙන්න පටන් ගන්නවා. හැබැයි ඔහොම ගිහිල්ලා 25 වෙනිදා 26 වෙනිදා විතර වෙනකොට, ඒ කියන්නේ දවස් 12ක් 13ක් යනකොට එක දිගටම හරියන්න පටන් ගන්නවා. දැන් අන්තිමට ඒ මොකද උනේ? පුරුදු වුණා. නැගිටිනකොටම අරමුණ මෙනෙහි කරන්න පුරුදු වුණා. අන්න ඒක පුරුදු වෙනකන් මේක කරන්න හැමදාම කරන්න ඕනේ නැහැ. එහෙනම් පැවරුමක් තියෙනවා හෙට ඉඳන් නේද? එහෙනම් අපි මොනවද සාරාංශයක් කතා කරපු දේවල්? අරමුණක් නැති අය අරමුණ ඇති කරගන්නවා. අරමුණ තියන අය බලනවා මං අරමුණට කැප වෙනවා. මදි කැප වෙනවා මදි සහ සන්තෝෂයේ මදි අරමුණට යන්න යනකොට මම මගේ හිත වෙනස් කරන්නයි යන්නේ. නේද? කැමති දේවල් කර කර හිටියොත් මම පෙරදෙනවා. එහෙනම් යමක් කැමැත්තෙන් කරන එක තමයි ලාභ වැඩි. එහෙනම් මම මගේ අරමුණ කැමති කොට දාන්න යන්නේ. එහෙනම් මොකද කරන්නේ? අන්න අර විදිහට මෙනෙහි කරනවා. ඔහොම මෙනෙහි කරපුවාම අමතර ලාභයක් හම්බ වෙනවා. ඔන්න බලන්න මම කියනවට අරමුණට කැමැත්ත වැඩි වුණාට පස්සේ මතක් වෙන වාර ගන්න වැඩි වෙනවා. හරි මතක් වෙන වාර ගන්න වැඩි වෙනවා. ඉතින් එහෙමනම් අපේ හිත අපි හදාගත්තොත් අපේ දුවේ පුතේ අපිට මේ ලංකාවේ ඕනම දෙයක් කරන්න පුළුවන්. හැම දෙයකටම මුල් වෙන්නේ චිත්ත ශක්තියයි හිතේ උපදින ශක්තිය. හිත නැඹුරු කරන්ඩ මේ සඳහා අදිෂ්ඨානෙන් වැඩ කරන්න ඕනේ, වීරියෙන් වැඩ කරන්න ඕනේ. ඒවා වර්ධනය කරගන්න විදිහ ගැන අපි හෙට සාකච්ඡා කරනවා. තවත් බොහොම රසබර සාකච්ඡාවකට අපිට හෙට දවසේ යන්න පුළුවන්. ඒකින්ද මේ කාරණායක රාශී කරගන්න බුදුරජාන් වහන්සේගේ ධර්මය බොහොම රසයි. බොහොම සුන්දරයි. බොහොම ප්‍රියයි. අපේ අඩුපාඩු හදන්නයි ධර්මය තියෙන්නේ පූජාතිය තියෙන විතර නෙවෙයි. හැබැයි අපි පූජා නවත්තන්නේ අපිට මේ ටික ලැබුණේ බුදුරජාණන් වහන්සේගෙන් කියලා දැනෙනකොට අපි කරන බුද්ධ පූජාව ඊට වැඩිය අර්ථාන්විතව සිද්ධ කරනවා. ඒ ගැන අපි පස්සෙම පස්සේ කතා කරමු. හරි. එහෙමනම් අපේ දැයේ දරුවන්ට බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුලින් පෝෂණය වෙලා ඉතාම නිවැරදි ඉලක්ක වලට යන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ දරුවන් පෝෂණය කරන දෙමව්පියන්ට નિયમિત ආකාරයටම තමන්ගේ දරුවන් පෝෂණය කරලා මේ රටට දැයට වටිනා සම්පත් සකස් කරන්න අවශ්‍ය කරන ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.